ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලියේ පවත්වන ධර්මදේශනා මාලාවක අද දිනට નિયમિત ධර්මදේශනාවයි ශ්‍රවණය කරන්ට මේ පින්වතුන් සූදානම් වී සිටින්නේ. පසුගිය සතියේ අප විසින් පවත්වන ලද දේශනාවක සම්මා දිට්ඨිය නැමැති බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගැඹීර ස්වභාවය ගැන සරියොත් මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරෙන් එහි දෙවැනි කොටස වන ආහාරය අනුව සම්මා දිට්ඨිලාභියෙක්ගේ ලක්ෂණ මොනවාද කියලා සාකච්ඡා කරලා දේශනාවක් පැවැත්තුවා. එම දේශනාවේදීම මතක් කරා ඊළඟ දේශනා වාරයකදී ඒ පැහැදිලි කිරීමේ ඉතිරි කොටස නැවත සිදු කරන බව. එහෙමනම් අද දේශනාවේ මාතෘකාව මේ සම්මා දිට්ඨි සූත්‍රයේ ආහාර සම්බන්ධව පෙන්වවදාළ ධර්ම කාරණාමයි. නැවත මතක් කිරීමක් වශයෙන් මේ පින්වතුන්ට මුලින් කරුණු කීපයක් ප්‍රකාශ කරනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා දිට්ඨිය නැත්නම් දර්ශනය පහළ වීම ලෞකිකත්වයේ ඉක්මවන මනසක ස්වરૂපය කෙසේද කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනා කරන සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රයයි. ඒ සූත්‍රය තුල තියෙනවා මේ ආහාර සම්බන්ධව පැහැදිලි කිරීමකින් මේ සම්මා දිට්ඨිය නැමැති ධර්මකාරණය යමෙකුට හඳුනා ගැනීමට තේරුම් ගැනීමට. මේ සතියේ අපි පැහැදිලි කරා සරියුත් හාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි සත්වයේ කුජලයේක් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගතව ආහාරය ගැන දැනගන්නවද? ආහාර සමුදය, ආහාරයට හේතුව දැනගන්නවද? ඒ වගේම ආහාර නිරෝධයටපත් වෙනවාද? ඒ නිරෝධ කරන යම්කිසි ක්‍රමවේදයක් දැනගන්නවද? මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ වෙනවා නම් එයා සම්මා දිට්ඨිලාභියෙක් වෙනවා. දැන් සම්මාදිට්ඨිලාභියෙක් වෙන්න එහෙමනම් මේ ආහාරය ගැන දැනගන්න ඕනේ ආහාරයට හේතුව දැනගන්න ඕනේ ආහාරයේ නිරෝධ වෙච්ච තැන දැනගන්න ඕනේ ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාය නැත්නම් නිරෝධ වෙන ක්‍රමය දැනගන්න ඕනේ දැන් මෙන්න මේ කාරණා හතර දිහා බැලුවම ගිය සතියේත් මම මතක් කරා මේ තමයි චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍ය අපිට හුරු පුරුදු වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය කියන්න පුරුදු වෙලා තියෙන්නේ දුක ගැන දැනගන්න ඕනේ දුකට හේතුව දැනගන්න ඕනේ දුක නැති තැන දැනගන්න ඕනේ දුක නැති වෙන ක්‍රමය දැනගන්න ඕනේ හැබැයි මේ දැන ගැනීම කියන්නේ දුක නැති තැන කියන එක නැත්නම් තුන්වෙනි කාරණය දුක නිරුද්ධ වෙච්ච තැන තමාගේ මනසෙන් අවබෝධ කරගන්න ඕනේ පතපොතින් දැනගෙන අහලා දැනගන්නව නෙමෙයි අවබෝධ කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට දුක ගැන දැන ගැනීමත් චතුරාර්ය සත්‍යය. ආහාර ගැන මේ විදිහටම දැන ගැනීමත් චතුරාර්ය සත්‍යය. ඒකෙන් අපිට ධර්ම කාරණයක් පේනවා. මේ පින්වතුන්ට යම්කිසි විදිහක මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න බැරි නම් අපහසුයි කියලා හිතෙනවා නම් යමකට පුළුවන් නම් බුදුහාමුදුරෝ දේශනා කරපු ආහාර ගැන දැනගන්න ඒ ආහාර ගැන දැන ගැනීම දුක්ඛාර සත්‍යමයි ආහාර සමුදය නැත්නම් ආහාර වලට හේතුව දැන ගැනීම සමුදයාරි සත්‍යමයි ආහාර නිරෝධ කර ගැනීම නිවනමයි සම්මා දිට්ඨියමයි ආහාර නිරෝධ කරගන්න අනුපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමමයි මේ ආකාරයට මේ ආහාරය අනුව චතුරාර්ය සත්‍ය දැන ගැනීම තමයි මේ සරියුත් හාමුදුරුව පෙන්නන සම්මාදිට්ඨි සූත්‍රයේ දෙවැනි කොටස. දැන් මෙතෙන්දී අපි ගිය සතියේත් මතක් කරලා දුන්නා ආහාර තියනවා අපිට හතරක්. ධර්මීය ආහාර හතරක් පෙන්නනවා. ඒ ආහාර හතර තමයි කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් මේ ආහාර කියන නම බුදුහාමුදුරන්ගේ වචනයක්. මේ ආහාර කියන්නේ සංසාරයට ආහාර. මේ ලෞකික සත්වයේ හැම වෙලේම සංසාරයට ආහාර හොයමින් ආහාර අනුභව කරනවා. ඒ ආහාර හොයමින් ආහාර අනුභව අනුභව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ සංසාරේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පින්වතුන් මේ මොහොතේදී ධර්මය අහනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගතව ආහාර ලබා ගැනීම සංසාරය හදා ගැනීම. එතකොට ජීවත් වෙන සෑම මිනිසෙක්ම ජීවිතයේ හැම වෙලාවකදීම නින්දදී හැර පියවිසිහියෙන් ඉන්න හැමතැනදීම සිදු කරලා තියෙන්නේ සංසාරයට අවශ්‍ය කරන ආහාර අනුභව කිරීම. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුව පෙන්වන්නේ යමකට හැකියාවක් තියද මේ බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට මේ කාර්ය පෙන්වන ආකාරය අනුව මේ ආහාර තේරුම් අරගෙන ඒ ආහාර වලට හේතු වන සමුදය සමුදය කියලා මෙතන ආහාරයට හේතුවක් තණ්හාවමයි ඒ වගේම ආහාරයේ සමුදය දැනගෙන ආහාර නිරුද්ධ කරගන්න පුළුවන් නම් අන්න එතන සම්මා දිට්ඨිය තියෙන තැන. අතීතයේ යම්කිසි වෙලාවක මොහතක මේ ආහාර නිරුද්ධ කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අන්න එයා සම්මා දිට්ඨිලාභී. දැන් සෝවාන් සකදාගාමි අනාගාමි ආරිහත් කියන්නේ මේ ආහාර නිරුද්ධ කරගත්තේ ප්‍රමාණය අනුව පෙන්නන ධර්ම ස්වરૂපයක්. රහතන් වහන්සේ සියලුම ආහාර සෑම මොහොතකම නිරුද්ධ කරගෙන ඉන්නවා. දැන් අපි මේ අනුව මේ ආහාරයේ සංසාරය හදනවා නම් ආහාර නිරෝධ කර ගැනීම සංසාර විමුක්තිය කියන එක තමයි ධර්මය. දැන් පින්වතුන්ට පසුගිය සතියේ පැහැදිලි කරලා දුන්නා මේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙන හැටි. නිරුද්ධ වුණාම තියෙන ලක්ෂණ මොනවද? අපි අහලා තියෙනවා මේ කබලින්කාර ආහාර කියන්නේ පොතේ තියෙන්නේ බණ පොත්වල තියෙන්නේ මේ පින්වතුන් අහලා දැනගෙන තියෙන්නේ මිනිස්සයෝ නම් මිනිස්සය විදිහට අපි උදේ හවස දිනපතා මේ පරිසරයෙන් ගන්නා වූ කෑම බීම ඒ වගේම පළතුරු වෙන්න පුළුවන් එළවලු වෙන්න පුළුවන් මොනවා හරි අපේ ශරීරයේ තුලට මුඛයෙන් ඇතුල් කර ගන්නා වූ දේවල් මේවා තමයි කබලින්කාර ආහාරය. නමුත් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනවා කියන්නේ පින්වතුනි ආහාර නොගෙන ඉඳීම නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කබලින්කාර ආහාර නිසා වෙන්නේ. ඒ කියන්නේ ඊයේ පෙරේදා අද උදේ අද දවස තුල අපි ගත්තා වූ ආහාර නිසා වෙන්නේ. ඒ කියන්නේ බත් වෑංජන, එළවලු පළතුරු ආදී වෙන්නේ. අපිට අද මේ වර්තමානයේ ඉතුරු වෙලා තියෙන කුමක්ද? තම තමන්ගේ ශරීරයයි. තම තමන්ගේ ශරීරය ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් ශරීරයට කියන නමක් තමයි කබලින්කාර ආහාර. එතකොට ශරීරයට කබලින්කාර ආහාර කියලා කියන්න අපිට අපහසු වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ කබලින්කාර ආහාර නොගත් තනං අපිට ශරීරයක් නැහැ. එහෙනම් ශරීරයේ අයිතිකාරය අපි අනුභව කරපු බත් පෑඤ්ඤන ආදී දේවල්. දැන් අන්නේ සිද්ධාන්තය දන්නේ නැතුව මේ දැනුම නැතුව අපිට කබලින්කාර ආහාර නිරුද්ධ කරන්න බෑ. බත් වෑංජන නොකා හිටියා කියලා කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ කියලා ඊ සතියේත් මතක් කරා. එහෙනම් ධර්මයේ සත්‍ය දකින්න නම් චතුරාර්ය සත්‍ය දකින්න නම් පළමුව මේ කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න ඕනේ. දැන් කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න යන කෙනෙක් සත්‍ය දකින්න යන කෙනෙක් හරියට දැනුවත් වෙලා තියෙන්න ඕනේ මොන වගේ දෙයක් වුණොත්ද මේ කබලින්කාර ආහාරය නිරුද්ධ වෙන්නේ. දැන් මේ පින්වතුන්ට දැනුමක් තියෙනවා. එහෙනම් මේ ශාරීරිය සම්බන්ධව යමක් තමයි මේ ධර්මයේ කියන්නේ. දැන් මේ පින්වතුන්ට ලැබිලා තියෙන මේ ශාරීරය මම කියලා සලකනවා නම් මගේ ශරීරය කියලා හිතනවා නම් අන්නේ ඒ හිතන හැම මොහොතකම ඒ විදිහට කල්පනා වෙන හැම මොහොතකම කබලෙන්කාර ආහාරය නිසාවෙන් සංසාරයක් හදනවා. ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ට මේ මොහොතේ මේ ධර්ම දේශනාවට සවන් දෙන මොහොතේ මම දැන් ඉන්නේ ගුවන් විදුලි සංස්ථාවේ අහවල් මැදිරියේ කියලා හිතනවද? ඒ හිතීම බුදුහාමුදුරුව පෙන්වන්නේ සංසාරයක් හදන ආහාරය. එහෙනම් මම කියන සංකල්පය තමන්ගේ ශරීරයට යෙදෙන තැනක් තියද ආන්න එතන ශාරීරික ආහාරයක් වෙලා සංසාරයක් හදනවා. මේක තමයි ගැඹුරු ධර්මය. මේ ගැඹුරු ධර්මය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට නැත්නම් මේ බෞද්ධ විදිහට බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගය ඉස්සරහට යනවා නම් ඔය ශරීරය මම නෙවෙයි කියන මගේ ශරීරයක් කියන සංකල්පය අතුරුදහන් වෙන තැනක් තියෙනවා. ඒ ඒ තැන අපේ කබලින්කාර ආහාරය නිරුද්ධ වෙච්ච තැන. එහෙනම් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනවා නම් ඉතිවිවට සංසාරේ හදන්න තියෙන ආහාර තුනයි. ඒ ආහාර තුනෙන් එතකොට සංසාරේ හදන. එහෙනම් මේ පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ කබලින්කාර ආහාරය බුදුහාමුදුරුව පෙන්නන ධර්ම මාර්ගයකින් පිළිවෙතකින් ශික්ෂාවකින් නිරුද්ධ කරගන්න. නිරුද්ධ කරගන්න දක්ෂ වෙන්නේ නැතුව වෙන වෙන දේවල් කරා කියලා මේ පින්වතුන්ට සත්‍ය ලැබෙන්නේ නැහැ. සංසාරයක් ලැබෙන. දැන් සාමාන්‍ය සත්ව ස්වરૂපයේ බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා නිකනුත් මිනිස්යන්ට සත්‍යයන්ට. මේ ආහාර හතරම නිරුද්ධ වෙනවා හැම දිනාටම නිින්ද ගියාම. නමුත් නිින්දේදී සත්‍යයක් නැත්තේ බුදුහාමුදුරන්ට ඕන චතුරාර්ය සත්‍ය තියෙන්නේ සතිය තියෙද්දි සිහි කල්පනාව තියෙද්දි මේ ආහාර හතර නිරුද්ධ වෙන්න ඕනේ. සිහි කල්පනාව නැතුව ආහාර හතන් විරුද්ධ වෙන අවස්ථාවක් නිින්ද කියන්නේ ඒක. ඒක අපිට හැමදාම වෙනවා. තව සිහි නැති කරන්න බෙහෙතක් විඳිනකොට සිහි කල්පනාව නැතුව මේ ආහාර හතරම නිරුද්ධ වෙනවා. එතන සත්‍ය නෑ. දැන් මේ වෙලාව ගත්තොත් මේ ආහාර හතරම අපිට ආහාර වෙලා සංසාරයක් හදනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කබලින්කාර ආහාරය නැත්නම් මේ තමන්ගේ ශාරීරියේ මම කියන හැඟීම. ශරීරයෙන් නොමැති වීම නෙමෙයි. ශරීරය දැනෙන්නේ නැති වීම නෙමෙයි. ශරීරය තුලින් මමත්වය හක් වෙන එකට දීපු නම තමයි කබලින්කාර ආහාර නිරුද්ධ වීම. දැන් ඒක සිදු වෙන්න පුළුවන් මේ පින්වතුන්ට එක ආකාරයක් තමයි කුසල මූලිකව නීවරණ යටපත් වෙලා නීවරණ කියන ඒවා යටපත් වෙන්නේ නැතුව නීවරණ වල ක්‍රියාකාරීත්වය ඇතුව ස්පර්ශ ආහාරයන් ප්‍රබල වෙලා කබලින්කාර ආහාර නිරෝධ වෙන්න පුළුවන්. අකුසල මූලිකවත් එහෙම වෙන්න පුළුවන්. තමන්ගේ මනසේ අකුසලයක් ප්‍රබල වෙලා ස්පර්ශ ආහාරයක් හෝ මනෝ සංචේතන ආහාරයක් ප්‍රබල වෙලා කබලින්කාර ආහාර නිරෝධ වෙන්න පුළුවන්. දැන් මේ වෙලාව ගත්තා මේ පින්වතුන්ට සමහර විට මේ බණ අහනකොට තමන් ඉන්නේ කොහෙද කියලා. තමන්ගේ ශාරීරිය තියනවද කියලා. මගේ ශාරීරියක් තියෙන්නේ කොහෙද කියලා මනසෙන් මනස්පතින් අහක් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙන්නේ කොමකින්ද? ඒ වෙන්නේ ස්පර්ශ ආහාරයක් ප්‍රබල වෙලා. මොනවද මේ ස්පර්ශ වෙන්නේ? ධර්ම දේශනාව. බණ අහනකොට බණ අහමින් ඒකට වැඩියෙන් උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ අහනවා නම් Taman ඉන්න තැන අමතක වෙනවා. එහෙනම් බණ අහන එක නිසාවෙන් ස්පර්ශ ආහාරයක් කබල වෙලා කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතන මේ බණ ඇහිම වගේ දෙයක් ගත්තොත් ඒතර ලැබෙන ස්පර්ශ ආහාරය ප්‍රබල වෙලා තියෙන්නේ කුසල මූලයක්. අකුසල මූලයක් නෙවෙයි. එහෙනම් ස්පර්ශ ආහාරය ප්‍රබල වෙලා කබලින්කාර ආහාරයක් නිරුද්ධ වෙන ප්‍රබල වූ දෙයකට ධර්මය කියන්නේ පින කියලා. කුසලයි. මෙහෙම ක්‍රම කීපයක් ඔයගොල්ලෝ අනුගමනය කරනවා. Tamanට මේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා හොඳ ගෞරවයෙන් පිරිත් සජ්ජායනා කරනකොට. පූජාවක් පවත්වනකොට. බුද්ධ පූජාවක් තියනකොට. ගෞරවයෙන් දානයක් පූජා කරනකොට. මේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිරුද්ධ වෙන්නේ එතකොට කුසල පාක්ෂික ධර්මයක් විදිහට අපිට එවැනි තැනක එවැනි විදිහක මේ පින්කමක් කරා නම් මේ පින්වතුන්ට සතුටක් ඇති වෙනවා. මේ සතුට නිර්ාමිෂ සතුටක් නෙවෙයි සාමිෂ සතුටක්. සාමිෂ කියන එකේ තේරුම නීවරණ එක්ක කලවම් වෙච්ච සතුටක්. නීවරණ එක්ක කලවම් වෙලා. නමුත් ලෝකයේ ඔය වගේ දේවල් නොකර වුණත් ඔයගොල්ලන්ට අකුසල මූලිකව නීවරණ බලගත් වෙලා මේ කබලින්කාර ආහාරය නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං ගිය සතියේත් එන්නවා ඔයගොල්ලන්ට ශෝකයක් අධික ශෝකයක් ආව. ශෝක කරන වෙලාවක අපිට උරුම වෙච්ච දෙයක් ශෝකය. ඊවල් දරවල් වලදී ජීවිතයේ නොඑක් නොඑක් අවස්ථාවල කිසිම ස්ථානයක් පොදු වෙන්නේ නැතුව ඕනම කාලයක වෙන්න පුළුවන් දෙයක් ශෝකය. මේ ශෝකය කියන මානසික ධර්මය මනෝ සංචේතන ආහාරය. මනසෙන් ඇති වෙන සංඥා චේතන. ශෝකය ඇති කරවන්නේ අකුසල මූලවලින්. එතකොට ශෝකය ප්‍රබල වුණොත් ඔයගොල්ලන්ට නිකම්ම කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ශෝක වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්න තැන දන්නේ නැහැ. ශරීරයේ අතපය තියනවද දන්නේ නැහැ. කොහොමද හැසිරෙන්නේ කියලා දන්නේ ඒ වගේම අනික් දේවල් අනික් ස්පර්ශ ආහාර අස්පන්නාසාදීට පෙනීමයි ස්පර්ශය ආහාර වෙන්නේ. එතකොට මේ දේවල් පෙනුනට ගණන් ගන්නෑ. මෙහෙම අකුසල පාක්ෂිකවත් එතකොට කබලින්කාර ආහාර නිරුද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශ ආහාර නිරුද්ධ කරන්න පුළුවන් කියලා ගිය සතියේත් මම මතක් කරලා දුන්නා. එහෙම ස්පර්ශාරෝ කබලින්කාර ආහාර නිරුද්ධ කරන්නේ එතකොට ප්‍රබල වූ මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය අමුතියෙන් දැනගන්න ඕනේ ගැඹුරු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ මානසෙන් ඇති වෙන සංඥා චේතන. ඒවා ඇහෙන් කනින් ඇති වෙනව නෙමෙයි මනසෙන් ඇති වෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ ඉඳගෙන බණ අහන ගම වෙන දෙයක් ගැන මනසෙන් ඇති කරගන්න පුළුවන් දෙයක්. ඒක ආහාර වෙවි ඉන්න පුළුවන් මේ කියන බණ ඇහෙන්නේ එතකොට. ස්පර්ශාහාර නිරුද්ධ වෙනවා. ඉන්න තැන අමතක වෙනවා. එතකොට මේ දරුණුම සංසාරය හදන දරුණුම ආහාරය මනෝ සංචේතනයි ආහාරය. මේක කොයිතරම් දරුණු වෙනවද කියලා මේ පින්වතුන් ප්‍රායෝගිකව දැනගන්න ඕනේ ධර්මයේ කියන භයානකම නැත්නම් මේ සංසාරයේ තියෙන භයානකම මේ මනෝ සංචේතන ආහාරයත් එක්ක තියෙන්නේ. දැන් යමෙක් මරණාසන්න වෙනවා කියන්නේ ස්වභාවිකව අහක් වෙනවා කබලින්කාර ආහාර. ඒ වගේම ස්පර්ශ ආහාර. ඉතුරු වෙන්නේ කොහොමද? මනෝ සංචේතන ආහාරයි. දැන් මනෝ සංචේතන ආහාර ඉතුරු වුණාම දැන් දැනට නම් අපිට මේක අත්විඳින්න බෑ. දැන් මේ පින්වතුන්ට නම් කිසිම ගැටලුවක් නැහැ මේ වෙලාවේ කල්පනා වුණොත් දැන් යම් කිසි විදිහක පරණ මතක් වීම. පරණ කරපු වැරද්දා. ඒ වැරද්ද මතක් වෙලා නැත්නම් කාට හරි කරපු හානිය. මතක් වුණා මේක අමතක කර හැකි නෑ දැන් මම බණ අහනවා අහවල් මෙදිරි කියලා. කොහොමද ඒක කරගන්නේ? මේ ස්පර්ශ ආහාරයකට මාරු කරන්න පුළුවන් අර මනෝ සංචේතන ආහාරය. මේ මාරු කිරීමට තණ්හාව අපිට උදව් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා තණ්හාවේ හැටි. තණ්හාවේ තියෙන මූලික කාර්යකාරී තුනක්. තණ්හාය තණ්හාවට පුරා යායන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි. තණ්හාවට පුළුවන් නන්දි රාග කෝණෝ භවිකා අලුත් භවයක් හදන්න. අලුත් භවය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. දැන් ස්පර්ශයෙන් ඇහැට පේන භවය භවය කියන්නේ මේ පැවැත්මයි. ඇහැට පේන එක අත්තරලා අපිටව කනට ඇහෙන එකේ භවයට යන්න පුළුවන්. ඒ වගේම ශාරීරියේ දැනෙන එකේ භවයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආහාර හතරෙන් ඕන එකකට මාරු වෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. තණ්හාවට කරන්න පුළුවන් රාජකාරියක් ඒක. දැන් අපිට තියෙන්නේ වාසිය තමයි අපේ නිරුද්ධ වෙලා නැහැ කබලින්කාර ආහාරයවත් ස්පර්ශ ආහාරයවත් මනෝ සංචේතන ආහාරත් තියෙනවා දැන් මේ පින්වතුන්ට යම් කිසි දෙයක අසුබ දෙයක් මතක් වෙලා ඒ ගැන හිතනවා නම් මේ පින්වතුන්ට මං දැන් බණ අහනවා එහෙම හිතන්න ඕනේ අපි ඉන්නේ මේ බණ අහන වේලාවක අහන ස්ථානයක ඉන්නේ කියලා මේ ස්පර්ශ ආහාරයකට හෝ සබලින්කාර ආහාරයකට මාරු වෙන්න පුළුවන්. තණ්හාවයකට උදව්ව දෙන්න. තණ්හාවම කරලා දෙන දේවල් මේ. තණ්හාවේ රාජකාරී. එතකොට පෝනෝ භවිකා කියන රාජකාරීෙන් පෙන් කරන්නේ තණ්හාව අලුත් භවයකට යන්න දෙනවා. මරුණාට පස්සේ නෙවෙයි අලුත් භවයට යන්නේ. දැනුත් මේ ආහාරයෙන් ආහාරයට මාරු වීම භවයයි. ආහාරයෙන් ආහාරයට මාරු වෙන්න තණ්හාවට පුළුවන්. නිකම් මාරු වෙලා ඉන්නෙත් නෑ තණ්හාව අපි රවට්ටනවා. නවත්තන්නේ කොහොමද? පෝනෝ භවිකා නන්දි රාග සාගතා. ඒ ගත්‍ය අලුත් භවයේ නන්දියක් සතුටක් ඇති කරවන්න පුළුවන් තණ්හාවට. ගත්තේ මොකද්ද? ඒක ගැටලුවක් නෑ. මාරුනේ කොටෙන්ටද ඒක ගැටලුවක් නෑ. එතන සතුටු කර හැකියි අපි. මුලාවට දාගන්න පුළුවන්. ඊළඟට ඒකත් විතරක් නෙමෙයි. තණ්හාවට පුළුවන් තව ලොකු දෙයක් කරන්න. తత్ర తත්‍ර අභිනන්දනේ තන තනා සතපුනේ දැන් තණ්හාවට පුළුවන් අපේ මේ ආහාර හතරට පැන පැනා සතුටු වෙන්න. දැන් බලන්න අපි අපිව තණ්හාවට මේ දක්ෂතාවයෙන් සංසාරය හද හදා මේ ආහාර වලට මාරු කර කර යනවා කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඔයගොල්ලන්ට මරණාසන්න වෙලාවේදී තණ්හාවට කරගන්න දෙයක් නැති තැනක් වෙනවා. මොකද්ද වෙන්නේ? ඒක තමයි ස්වභාවික මරණයක් වෙනකොට මේ පින්වතුන්ගේ කබලින්කාර ආහාර ස්වභාවිකව නිරුද්ධ වෙනවා. ශාරීරිය ගැන තේරෙන්නේ ශරීරයේ මගේ අත, මගේ පය, මගේ ඔළුව කියලා තේරෙන්නේ නිරුද්ධ වෙනවා. වයස්ගත වෙන්න වෙන්න ඒක දැනෙනවා. ඒ නිරුද්ධ ගතිය දැනෙනවා. ඒක ධර්මයකින් වෙන එකක් නෙමෙයි, ಗುಣ ධර්මයකින් වෙන එකක් නෙමෙයි. පුහුණුවකින් වෙන එකක් නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. ඊළඟට දැන් ස්පර්ශාහාර නිරුද්ධ වෙනවා. මරණාසන්න මොහොතේදී. මේ මොකක්ද වෙන්නේ? එතකොට ඇහෙන දේෙන් තමා ගැන තීරණයක් ගන්න බෑ. පේන දේෙන් තීරණයක් ගන්න බෑ. ඉන්නේ කොහෙද? කවුරු රඟදී ඉන්නේ? මොකවත් නැතු වෙනවා. ස්පර්ශය නැතු වෙනවා. කායික ස්පර්ශයක් නැතුව යනවා. එහෙන් එන ස්පර්ශයක් නැතුව යනවා. ඒක ආහාර කරගත්තොත් නම් මේ සංසාරයක් තියෙන්නේ. දැන් ඔහොම ආහාර දෙකක් නිරුද්ධ වෙලා මරණාසන්න මොහොතේ ක්‍රියාකාරී ආහාර දෙක වෙන්නේ මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරයි. මේ විඥාන ආහාරය කෙනෙකුට තීරණය කරන්න පුළුවන් වෙන් කරගන්න මොකවත් තීරණ එකක් නෙමෙයි. ඒක ගැඹුරු ආහාරයක්. නමුත් හැම වෙලෙම ක්‍රියාකාරී. දැන් ඔයගොල්ලෝ අපිටම අත්දැකීම් තියෙනවා අපේ නිවෙස්වලම මරණාසන්න වෙච්ච දෙද්දු අපි වගේ නෙමෙයි. විකාර තියෙනවා. දැන් මෙතන ඉන්නවා පෙරේතෙක් ඉන්නවා. කවුද කළු මිනිස්සෙක් ඉන්නවා. නින්දර පේනවා මට. මං පිච්චෙනවා. මං පාවෙනවා. මාව කොහෙද අලුත් අහ ලස්සන කට්ටියක් ඇවිදින් මට කතා කරනවා. මේ ඔක්කොම මොනවද? ඒ දැනුත් ඔයගොල්ලන්ට අවක වෙනවා. හිටි ගමන් ලස්සන කයයෙන් කතා කරනවා මනසට. නමුත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දැන් තියෙන තණ්හාවට පුළුවන් తත්‍ර తත්‍රාබිනන්දනී කියන ගුණයට යන්න. පැන පැන හත් වෙන්න පුළුවන්. මනසෙන් මතක් වෙච්ච එක අත්හැරලා ඔයගොල්ලෝ ස්පර්ශයට පයින්. ස්පර්ශ ආහාරයක් කරගන්න. එතකොට අර දෙය අමතකයි. නමුත් මරණාසන්න වෙච්ච කෙනාට මොකද වෙන්නේ? පණින්න තැනක් නැහැ. තණ්හාව අසරණයි. එයාට තියෙන්නේ මනෝ සංචේතන ආහාර විතරයි. එතකොට මෙන්න මෙතෙන්දී අපි අමාරුවේ වැටෙනවා. කොයිතරම් දැන් නැතුම් නැතුවත් ඔතන නටන කෙනෙක් නැහැ. ඇයි නටන්න තියෙන ප්‍රදේශي අඩු වෙනවා. භූමිය අඩු වෙනවා. ආකාර අඩු වෙනවා. නටන්න තියෙන්නේ තණ්හාවට නටන්න පුළුවන් දැන් මනෝ සංජේතන ආහාරයක් විතරයි. එහෙනම් අතීතයේ කරපු ඕනම නරක වැඩක් මොතෙන්දි මතක් වෙන්නේ. කරපු හොඳ වැඩ තියෙනවා නම් ඒකමයි මතක් වෙන්නේ. ඔන්න ඔය දෙකෙන් ගලව ගන්න ওই මනෝ සංජේතන ආහාරවල සාංශාරිකෝ කරන හානිය සියලුම ශාස්ත්‍රවරු දැක්කා. ඒකින්ද ජීවත් වෙන්න කිව්වා හොඳේ. මේ තන පහු කරන්න ලේසි නෑ කෙනෙකුට. ඔයගොල්ලෝ දැන් නම් සැලසුම් කරගෙන ඉන්න පුළුවන් මම යන්න ඕනේ දිව්‍ය ලෝකේ තමයි. නමුත් ඒක නිශ්චිත නෑ. ඒක නිශ්චිත කරන්න බෑ. හේතුව දැන් අපි නිශ්චිත කරන්නේ අපිට දැන් ශක්තියක් තියෙනවා ආහාර හතරම තියෙන හින්දා. නමුත් මරණාසන්න මොහොතක අනිවාර්යයෙන්ම මරණාසන්න වෙනවා කියන්නේ ආහාර දෙකක් ස්වභාවිකව නිරුද්ධ වෙනවා. ඉතුරු වෙන මනෝ සංචේතන ආහාරය තමන්ගේ අතීතයේ සිදුවීම් එකයි සිදුවෙන්නේ. ඒක අනුව ඔයගොල්ලන්ට මාරු වෙන්න බැරුව නරක වැඩ කරපු අය නරකමයි මතක් වෙන්නේ. ඒකම ආහාර වෙලා ඊගා උප්පත්තිය ලැබෙනවා. දැන් මේකෙන් ඉගෙන ගන්න අපි මෙන්න මේක සාංශාරිකව අපිට තියෙන දෝෂයක්. දැන් ස්පර්ශ ආහාර ප්‍රබල කරගෙන නරකින් ජීවත් වෙන මිනිහට පුළුවන් සතුටින් ඉන්න. ඒ කියන්නේ පව් කරන මිනිහා ඒ පව් කරලා පින් කරන කෙනා වගේම සතුටු වෙන්න. දැන් පව් කරනවා හා සමානව සතුටු වුණ හැටි පින් කරනකොට. දැන් මේකේ වටින්නේ හැබැයි හොඳ සංසාරයක් හදාගන්න වටින්නේ පින් කරලා සතුටු වෙන එකයි. පව් කරලා සතුටු වෙන කෙනාට අර අවසානයේදී ස්පර්ශාහාරයි කබලින්කාර ආහාරයි නිරුද්ධ වුණා වෙන්නේ සම්පූර්ණ මානසික අගාධයකට යන්නේ. මේකෙන් ගැලවෙන්න පුළුවන් සත්‍යයක් ලෝකේ නැහැ. කිසිම සත්‍යයක් නැහැ. ඒක හින්දා භයානක සංසාරයක් අපිට තියෙනවා. හයිය කන්න හයිය හසක්කේ තියෙනකන් අපිට හිතෙන්නේ නැහැ නමුත් ඔය මොහොත ලඟ වෙනකොට ඔය දේ වෙනවා. දැන් මේකට පිළියම තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා පෙන්වුවා මේවට පිළියම් වශයෙන් බ්‍රාහමණය මේක මෙහෙම භයානක තැනක් තමයි. මේ නිසාවෙන් මේ මනෝ සංචේතන ආහාරය දුර්වල වුණොත් සතර පායට යනවා. මනෝ සංචේතන ආහාරය ප්‍රබල වුණොත් මරණාසන්න මොහොතේදී මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙනවා. ඒක බුදුහාමුදුරු හොයාගත්ත දෙයක් නෙමෙයි. ලෝකයේ බෝධිසත්වය පහළ වෙනකොට ඉන්දියාවේ දැනගෙන තිබිච්ච කාරණයක්. ඒක නිසාවෙන් හැමෝම බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයට පෙර ඉඳලම ලෝක සම්මතයක් තිබුණා මෙතන මේ මනෝ සංචේතනා ආහාරය හැදුවොත් හරියට සැලසුම් කරලා වඩාත් හොඳ සත්‍යයක් නිස්පාදනය වෙයි. හොඳ සත්‍යයක් වෙන්න නම් මේ ස්පර්ශ ආහාරයේ ලීලා ඉඳලා නියම සත්‍යයක් වෙන්නේ නැහැ. පිරිසුදු සුද්ධ වූ සත්‍යයක් ලැබෙන්නේ නැහැ. කබලින්කාර ආහාරය කොහෙත්ම හරියන්නේ නැහැ. එහෙනම් කබලින්කාර ආහාරයෙන් නිරුද්ධ කරගන්න ක්‍රම හෙව්වොත් ස්පර්ශ ආහාරයෙන් නිරුද්ධ කරගෙන මනෝ සංචේතන ආහාරය ප්‍රබල කර ගැනීමෙන් අපිට ලැබෙනවා කාම ලෝකේ වූප මනස. එහෙනම් බ්‍රහ්ම කියන தත්ත්වය රූපාවචර බ්‍රහ්ම කියන්නේ හරියට විධිමත් ලෙස සැලසුම් කරපෝ මනෝ සංචේතන ආහාරයකින් මරණයටපත් වෙලා කබලින්කාර ආහාරය වෙනකොට නිරුද්ධ කරගෙන ස්පර්ශ ආහාර නිරුද්ධ කරගෙන පත් වෙන සුවිශේෂී සුද්ධවන්ත ජීවිතය. එහෙනම් මේ පින්වතුන් අහලා තියෙන සමත ධානය කියන්නේ විධිමත් ලෙස සලකන සකසන ලද සකසා ගත්තේ මේ පුද්ගලයා විසින් සකස ගන්න ඕනේ විධිමත් ලෙස සකසාගත් මනෝ සංචේතන ආහාරය. අපිට හැම විධිමත් ලෙස සකසාගත්තේ මනෝ සංචේතන ආහාර නැහැ. අපිට තියෙන්නේ එක්ක කුසල් මූලිකව ආපු ගොඩක් තියෙනවා නැත්නම් අකුසල් මූලිකව ආපු ටිකක් තියෙනවා. ඕකෙන් කොයික වෙයිද කියන්න බෑ. මොකද තණ්හාවට පුළුවන් తත්‍ර తත්‍ර අභිනන්දනයි. පැන පැන සතුටු වෙන්න පුළුවන්. අනින්නේ කොයිකටද කියලා අමිනිච්චිතයි. ඒක තණ්හාවෙන්ම රාජකාරියක් මිසක් ඔයගොල්ලන්ගේ රාජකාරියක් නෙමෙයි. ඒක නිසාවෙන් ඔයගොල්ලන්ට උමනා තැනක උපදින්න බෑ. තේරෙනවා නේද? ඔයගොල්ලන්ට උමනා තැනක උපදින්නත් බෑ. ඔයගොල්ලන්ට ඕන දේ කරන්නත් බෑ. කන්නාවට ඕන දෙයයි අපිට කරලා දෙන්න. දැන් මේ ගැඹුරු தත්ත්වයේ උඩ තවදුරටත් ඉන්දියාවේ බ්‍රාහ්මණය බෝධිසත්වය උපදිනකොට මේ කබලින්කාර ආහාරය නිරුද්ධ කිරීම පමණක් නෙවෙයි ස්පර්ශ ආහාරය නිරුද්ධ කිරීම පමණක් නෙවෙයි මනෝ සංචේතන ආහාරය නිරුද්ධ කරගන්න ක්‍රමවේද හොයාගෙන තිබුණා. එහෙම එක්කෙනෙක් තමයි ඔයගොල්ලෝ අහලා තියෙන උද්ද පාරාම පුත්‍ර කියන්නේ. බෝධිසත්වයන්ට මේ පාඩම් ඉගෙනුම යා. එතකොට කබලින්කාර ආහාරය නෙමෙයි ඒගොල්ලෝ නිරුද්ධ කරන්න ගියේ අවසානයේ තියෙන මනෝ සංචේතන ආහාරය නිරුද්ධ වුණාම එක ආහාරයයි තියෙන්නේ. ඒක විඥාන ආහාරය. එහෙනම් අරූපාවචර බ්‍රහ්මයෝ කියන්නේ විඥාන ආහාරය විතර අනුභව කරමින් ඉන්න සංසාරය හදන සත්ත්ව කොටසක්. ඒගොල්ලෝ උසස්ම සත්‍ය ලෝකේ ඉන්නේ. එතකොට යමෙක් අරූපාවචර ධානය උපදව ගන්නවාද එයා මේ ලෝකයේ ඉන්න උතුම්ම සත්‍යය. මේ ආහාර වලින් එක ආහාරයක් පමණ පරිභෝජනය කරන්න. අපි කොහොමද මේ ආහාර හතරම මේ මොහොතේ පරිභෝජනය කරන්නේ? ඒක අපේ තියෙන පහච්චම අපිම හිතා ගන්න මේ ආහාර නිරුද්ධ කිරීමේ වටිනාකම අපිම තේරුම් ගන්න ඕන ධර්මයන්. නමුත් බුදුහාමුදුරුවෝ ඊට වැඩිය වෙනස් ධර්මයක් දේශනා කරා. අර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය දේශනා කරේ පැහැදිලි කරේ මෙන්න මේ විඥාන ආහාරයෙන් විතරක් ඉන්නවනම් එයා සුද්ධ වූ ජීවිතයක් එයාගේ විමුක්තියයි තියෙන්නේ. ඒක තමයි මෝක්ෂය. ඒක තමයි මෝක්ෂය. දැන් රූපාවචර නැත්නම් මනෝ සංචේතන ආහාරය විධිමත් ලෙස සකසගෙන හතරවෙනි ධානය වගේ විධිමත් සැකස්මක ඉන්න කෙනා කිව්වේ මේක තමයි විමුක්තිය. මෙතනින් එහාට සංසාරයේ සත්‍යයකට ආනියන්නේ. ආය සංසාරයට එකතු වෙන්නේ ආය කබලින්කාර ආහාර ඇති වෙන ශරීරයක් හැදෙන්නේ නැහැ. ස්පර්ශය ඇති වෙන්නේ නැහැ අපිට. අස්කන්නාසාදී ආයතන හැදෙන්නේත් නැහැ. දැන් අපි පිරිසිදුයි. අපි දැකලා තියෙන නිවන. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්ම විට වෙනස් වුණා. මේ ඔක්කොම බොරු. කබලෙන් කාර ආහාරය නිරුද්ධ වුණත් ඉතිරි ආහාර වලින් සංසාරය හදනවා. කවුරු හරි කෙනෙක් කබලෙන් කාර ආහාරය ස්පර්ශ ආහාරය නිරුද්ධ කරන මනෝ සංචේතන ආහාරයෙන් ජීවත් වෙන්න ගියත් එතනත් සංසාරයක් හදනවා. තව කෙනෙක් ඊටත් ඉහළ දේවල් ඉගෙනගෙන ක්‍රියාත්මක වෙලා මහන්සි වෙලා මනෝ සංචේතන ආහාරය නිරුද්ධ කරගෙන හිටියා විඥාන ආහාරයෙන් සංසාරේ හදනවා. සංසාර විමුක්තියක් නැහැ කවදා හරි සංසාර විමුක්තියක් ලැබෙන්නේ මේ ආහාර හතරම නිරුද්ධ වීම. දැන් එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මීය ගෙතිලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ ආහාර හතර නිරුද්ධ කරන විදිහට. ඔයගොල්ලන්ට මේ ආහාර අතන නිරුද්ධ කරගන්න බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ. මේකෙන් කරන්නේ සීල සමාධි ප්‍රඥා වලින් කරන්න මොකද්ද? මේ ආහාර හතරම නිරුද්ධ කරගෙන යනවා. නමුත් දන්නේ නැතුව අපිට මේවෙන් වැඩ ගන්න බෑ. අපිට ඕනේ මේක ආහාරයක් වෙන්නමයි. ඔයගොල්ලන්ට සීලය ඕන වෙන්නේ තමන්ගේ ශාරීරිය තවත් සංසාරයක් හදාගන්න. නමුත් බුදුහාමුදුරෝ සීලය පනවලා තියෙන්නේ කොහොමද? සංසාරයේ හදන එක නවත්තන්න ශරීරේ. මේ දෙක දන්නේ නැති හින්දා අපි සීලෙනු සංසාරේ හදනවා. එතකොට ස්පර්ශය කියන අස්කන්නාස ආදී ඉන්ද්‍රියන් වල සංවරය බුදුහාමුදුරෝ පෙන්නනවා. සමාධියෙන් මේ සංවරය ගේන්නේ. මේ සංවරය බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ස්පර්ශ ආහාර නිරුද්ධ කරන්න. අපිට ඕනේ ඒ ස්පර්ශය අරගෙන තව හොඳ හොඳ සංසාර හදන්න. දැන් බුදුහාමුදුරෝ දීලා තියෙන සමත භාවනාවලින් විධිමත් ලෙස මනෝ සංචේතන ආහාර සැලසුම් කරනවා. අපිට ඕනේ ඒක අවිධිමත් කරගෙන තව තව සංසාරේ හදන්න. දන්නේ නැති හින්දා. කොහොමද බලමු අපි කෙටි කාලයක් තව තියෙන්නේ. ඒකයි කෙටි කාලයේදී පැහැදිලි කරගමු බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ සංසාර විමුක්තිය සම්මාදිට්ඨිය කොහොමද ලැබෙන්නේ? ආහාර හතරම නිරුද්ධ වෙච්ච මොහොතක. කවුරු හරි වර්ණනා කරනවා නම් අපි සෝවාන් වුණා සම්මාදිට්ඨිය ලැබුණා කියලා මේ වර්ණාව වැඩක් ඇති එකක් නෙවෙයි. එයා ධර්මානුකූලව දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ ආහාර හතර නිරුද්ධ වෙලාද මම මේ සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගත්තේ. කවුරු හරි ගුරුවරයෙක් කියා දෙනවා නම් මෙන්න මේ ක්‍රමයට සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා ඒ ගුරුවරයා කියන එක ඇත්තද කියලා හොයන්න බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ ගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ගාක් අය කියන සම්මාදිට්ඨිය බුදුහාමුදුරුවෝ පෙන්නන ආහාර නිරුද්ධයක් නෙමෙයි. ඒගොල්ලෝ හදවාගත්තේ විකාරයක්. ඒකින්ද ධර්මයේ තව කෙනෙකුට අහු වෙන්නේ නැතු යන්න නම් ධර්මයේ දැනගන්න ඕනේ. දැන් නම් ඔයගොල්ලෝ අහු වෙනවාමයි. රවට්ටන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා දැන්. ඒගොල්ලෝ රැවටිලා අනික අය රවට්ටන. දැන් බුදුහාමුදුරෝ දීලා තියෙන ක්‍රමය බලන්න මෙතන. දැන් ඔයගොල්ලන්ට මනෝ සංචේතන ආහාර ප්‍රබල කරගන්න පුළුවන් කුසල මූලිකෝ. ඒක සංසාර විමුක්තියට හේතු වෙන්නේ තව විදිහට ඉබේම සත්‍යයේ තියෙන තණ්හාවේ ස්වરૂපය තමයි මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙන අකුසල් මූලිකෝ. ඒකින්ද අකුසලයේ කරනකොට සතුටු වෙන මිනිස්සු වැඩි. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් ඉඳ නෙමෙයි. ලෝක ස්වභාවය, සංසාර ස්වභාවය. නමුත් සම්මාසකත සම්මාදිට්ඨියක් ඇති කරගෙන, ඒ කියන්නේ පින්පව් අධහිීමේ නුවණක් බුදුහාමුදුරු ඉස්සෙල්ලා ඇති කරගන්න කියනවා. නැත්නම් ලැජ්ජ බය දෙක, පවට ලැජ්ජාව බය ඇති කරගන්න කියනවා. මේකෙන් කරන්න හදන්නේ මොකද්ද? මුලින්ම අකුසල පාක්ෂිකව මනෝ සංචේතන ආහාර වලට නවත්තලා ඒවා පුළුවන් තරම් අඩු කරලා කුසල පාක්ෂික මනෝ සංචේතන ආහාර හදාගන්න. ඒකට තමයි ඔයගොල්ලන්ට පින් දහම් කියලා දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒකට තමයි දානය තියෙන්නේ. ඒකට තමයි පූජාව තියෙන්නේ. ඒකට තමයි වැඩි හිටියන්ට ගරු කරන එක, දරුවන්ට හොඳින් සැලකන එක, මෛත්‍රී, කරුණා, මුදිතා ආදී ගුණ වලින් සමාජයක ජීවත් වෙන එක මේ හැම වෙලෙම කුසල පාක්ෂිකව මනෝ සංචේතන ආහාර දියුණු වෙලා හොඳ සංසාරයක් හැදෙන විදිහ. නමුත් සංසාර විමුක්තිය ඕක නෙවෙයි බුදුහාමුදුරන්ගේ. සංසාර විමුක්තිය තියෙන්නේ කුසලපාක්ෂිකෝ හෝ අකුසලපාක්ෂිකෝව මනෝ සංචේතන ආහාර වලට කොටු වෙන්නේ නැතුව මේ කුසලයි අකුසලයි කියන දෙකෙන් අහක් වෙච්ච නීවරණ යටපත් වෙච්ච මනෝ සංචේතන ආහාර වලට පුරුදු වෙන්න ඕන. එතකොට නීවරණ යටපත් වෙලා තියෙන මනෝ සංචේතන ආහාර හදන විදි ක්‍රම බුදුහාමුදුරෝ දීලා තියෙනවා 40ක්. මේ 40 තමයි සමත කමඨහන් 40. දැන් මේ පින්වතුන් දන්න මෛත්‍රී භාවනාවෙන් කරන්නේ නීවරණ යටපත් කරලා මනෝ සංචේතන ආහාරයේ විදිමත් මනෝ සංචේතන ආහාරයකට කොටු වෙන එකයි. ඒ කොටු වීම තුළ ලැබෙන ඵලය මොකද්ද? අර මුලින් සඳහන් කරපු කබලින්කාර ආහාරයෙන් නිරුද්ධ වෙනවා එකෙන් ස්පර්ශ ආහාරය නිරුද්ධ වෙනවා. දැන් ওই විදිහට භාවනා සමත භාවනාවකින් එහෙනම් විධිමත් ලෙස සලකන විධිමත් කියලා මෙතන කියන්නේ නීවරණ යටපත් වෙලා හැදෙන මනෝ සංචේතන ආහාරය. බවට තමන්ගේ මනස හදාගන්න. ඒක කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඕනම සමත භාවනාවකින්. හැබැයි කිසිම සමත භාවනාවකින් විඥානාහාරයෙන් නිරුද්ධ කරන්නේ නැහැ. විඥානාහාරයෙන් නිරුද්ධ කරන්න නම් සතිපට්ඨාන භාවනාවකට යා යුතුමයි. ඔන්න විඥානාහාරයෙන් නිරුද්ධ කරන්න තමයි බුදුහාමුදුරෝ විපස්සනා භාවනාවක් දුන්නේ. හුදු වර්තමානයේ කියන්නේ විඥානාහාර නිරුද්ධ වෙන තැන. හුදු වර්තමානයේට යන්න නම් ඔයගොල්ලන්ට මුලින් තියෙන්න ඕනේ ගුණාංග තුනක්. මොනවද පළමුව කබලින්කාර ආහාර නිරුද්ධ වෙලා තියෙනවා. දෙවනුව ස්පර්ශ ආහාර නිරුද්ධ වෙලා තියෙනවා. තුන්වෙනුව විධිමත් ලෙස සකසන දාන ලද මනෝ සංචේතන ආහාරයක විතරක් ඉන්නවා. විධිමත් ලෙස සකසන ලද මනෝ සංචේතන ආහාරයක් කියන්නේ සමාධියයි. සම්මා සමාධිය. නීවරණ යටපත් වෙච්ච මනසයි. එහෙමනම් මේ தത്വයක ඉන්න කෙනෙක් යම් කිසි විදිහක අපි බලමු බුදුහාමුදුරෝ දීපු මූලික උපදේශ මාලාව සම්පූර්ණ කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මුලින්ම අවුරුදු 20ක් යනකම් සියලුම දෙනාට මේ සංසාර විමුක්තියට දුන්නේ කෙටි අනුශාසනාව තමයි සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන. ඔන්නේ කාරණා තුන. එහෙමනම් සබ්බ පාපස්සා කරණං කියන්නේ ඔය විධිමත් ලෙස මනෝ සංචේතන ආහාරයකට හුරු වෙන විදිහයි. ඔයගොල්ලෝ සමත භාවනාවක් පටන් ගන්න ඕනේ. නැත්තම් සබ්බපාපස්සා කරන්න නැහැ. දැන් මේ වෙලාවේ ආහාර හතරම ඉන්න හින්දා සබ්බපාපස්සා කරන්න නැහැ අපිට. නමුත් ඔයගොල්ලෝ මෛත්‍රිය මෙනෙහි කරනවා නම් සබ්බපාපස්සා කරන්න වෙනවා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා කියන්නේ කබලින්කාර ආහාරන් නිරුද්ධ වෙලා ස්පර්ශාහාරත් නිරුද්ධ වෙලා නීවරණත් නොමැති මනෝ සංචේතන ආහාරයට අනේකයි. නැතුව රට පුරා කුසල් කරන එක නෙමෙයි. ඒකෙන් සත්‍ය දකින්නේ නැහැ කවුරුවත්. කර්මානේද? සත්‍ය දකින්නේ නීවරණ යටපත් කරගත්ත මනෝ සංචේතන ආහාරයක් ගන්න එක තමයි කුසලස්ස උපසම්පදා. ඊළඟට දේශනා කරන්නේ සචිත්ත පරියෝධපන. ඒ කියන්නේ හුදු වර්තමානයට එන්න සතර හතිපට්ඨානයට එන්න ඕනේ තෙන්ද. ඒ කියන්නේ ඒ වෙනකොට විඥාන ආහාරය විතරයි අපි ළඟ ශක්තිය වෙලා සංසාරය හදන්නේ. විඥාන ආහාරය යටපත් කරන්නේ, නිරුද්ධ කරන්නේ සතර හතිපට්ඨාන. දැන් මෙන්න මේ ක්‍රමයට යමෙක් හැසිරුණාද ඒක බුදුහාමුදුරන්ගේ දේශනාවයි. එය බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තියට මාර්ගයයි. එය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම. එය තමයි සීල සමාධි ප්‍රඥා. එය තමයි ඒකායන මාර්ගය. අද දවසේදී දැන් මේ ධර්ම දේශනාවට කාලය අවසන් වෙනවා මේ පින්වතුන්ට ගිය සතියේ දේශනා කරපු ඒ ආහාර අනුව සම්මාදිට්ඨිය ලැබෙන විදිය පැහැදිලි කරා අද අවශ්‍ය අනුකුත් කාරණාත් පැහැදිලි කරා දැන් මේ පින්වතුන්ට තියෙන්නේ තමන් කැමති විදිහට ඒ සම්බන්ධව සිදුවෙන ඒ ක්‍රියාමාර්ග වල යෙදিলা ඒ තමන්ගේ සංසාර විමුක්තිය තමාම සැලසුම් කර ගැනීමයි ඒකයි බුද්ධ අවවාදය. හැමදෙනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මා ධර්මා අනුශාසනාව අවසන් කරනවා. මේ සම්බන්ධව අද දවසේ ධර්ම දේශනාව සම්බන්ධව දායකත්වයේ දරුව පින්වතුන්ගේ විස්තර නැත්නම් ඒ ප්‍රාර්ථනාවන් නිවේදක මහත්මයා විසින් දැන් පැහැදිලි කරනවා ඇති. පින්තුනි අද ධර්ම දේශනා